තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අනිච්ඡානුපස්සී අස්ස සික්ඛාමි ති සික්ඛති අනිච්චානුපස්සී පස්ස සිස්සාමි චික්ඛති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මාතුකාවසේ ඉදිරියෙන් තියාගත්තේ ආනාපාන සති සූත්‍රයේ ධම්මානුපස්සනාවට අයිති පර්ව හතරේ නැත්නම් කොටස් හතරේ පළවෙනි කොටසයි අපි විගත දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන යන අවස්ථාවේදී අවසාන වතාවේදී අපි ලංකාවේ ඉඳලා සම්බන්ධ වෙන වෙලාවේදී මෙන්න මේ මාතෘකාවෙම තමයි ධර්ම දේශනාව ආරම්භ කළේ. ඒදී සම්බන්ධ කරගන්න බැරි වෙච්ච නැත්නම් සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච කොටස් ටිකක් නැත්නම් එදා දේශනා වෙච්ච කීතු කොටස් සම්පූර්ණ කිරීමක් වශයෙන් අදත් ඒ මාතෘකාවම ඉදිරියට තියාගන්න යෙදුණා. කොහොම නමුත් ඒකෙන් මේ අදත් මතක් කරන කොටස් ඒ වගේම එදා මතක් කරන කොටසු භාවනාවට ආකාර තුනකින් සම්බන්ධ වෙනවා මුලින්ම මේ කියන කාරණා අසාධනගෙන අසාධනගෙන සුතමේ වශයෙන් දැනගන්න ගතිය එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දැනුම් සම්භාරයකට එකතු කරන දැනුමක් වශයෙන් දෙවෙනි කොටාසේ තමයි මේ කියන කාරණා තමන් දැනට දන්නා කාරණාත් එක්ක බලනකොට වෙන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියලා ඒවා සංසන්දනාත්මකව ගලපලා බලන අවස්ථාව. මේ දෙකම භාවනාවට එන්න කලින් භාවනාව සඳහා කුසල ඡන්දය පහළ කර ගැනීමට අවශ්‍ය කරන මූලික උපාංග ඒව ඇති කරගත්තට පස්සේ තමයි ඒ Tamanට වැටහෙනවා නම් මේ කාරණා ඇත්තයි මේවා අනිකුත් කාරණාත් එක්ක ගලපලා බලනකොට වෙන්න පුළුවන් දෙයක් කියලා බැලුවොත් තමයි මේ කරබැලීමේ ආසාව කියන කුසල ඡන්දේ පහළ වෙන්නේ. ඒ කුසල ඡන්දේ පහළ වුණාට පස්සේ තමයි කෙනෙක් ඒක තමන්ගේ ඍජු අත්දැකීමට අස්පනා අපිට දැක බලා ගන්න කරගෙන යන භාවනාවත් එක්ක සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම නමුත් අර මුල් අවස්ථා දෙකේදී පවා අසන අවස්ථාවේදී සායක චින්තාමය වශයෙන් කල්පනා අවස්ථාව පවා සමහරුන්ට තාමත්ම සංකීර්ණ ගැඹුරු දුෂ්කර කියලා කියන්න හිතන වෙලාවලුත් දෙන්නේ කියන. ඒ නිසා සාමාන්‍ය ලංකාවේ හෝ වෙන කොහේ රටක හෝ වේවා ධර්ම දේශනාවක් කරනකොට මේ වගේ කාරණාවක් මාතෘකා කරගන්නව පවාදී. ඒකට හේතුව මේ ගැඹුරු ධර්ම වශයෙන් ඌයි තාමත්ම තේරුම් ගන්න අමාරු ධර්ම වශයෙන් පැත්ත කර කරන ගතියක් තියෙනවා. නමුත් ඒ තමන්ගේ වැඩේ නැත්නම් තමන් කරන මේ ඇත්ත ඇති හැටියෙන් දැන ගැනීම නැත්නම් යථා භූත ඥාන දර්ශනය කියන එක පහළ කරගන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන වැදගත් කොටස් මේ ධර්මානුපස්සනාවේ කියවේ. අපි එදා නැත්නම් ගිය වතාවේ ධර්ම දේශනාවේදී මතක් කරගත්තා මේ අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති කියන පදේ හැටියට අනිත්‍ය අනුව බලමින් ආස්වාස කරන්නෙමි අනිත්‍ය අනුව බලමින් ප්‍රස්වාස කරන්නෙමි කියන කාරණාව භාවනාමය වශයෙන් කරනකොට තේරුම් ගැනීම සඳහා කාරණා තුනකට තුනකටකින් පැතිකඩ තුනකින් දැක ගන්න පුළුවන්. පළවෙනි එක තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. දෙවෙනි කාරණාව තමයි අනිත්‍යතාවය කියන ලෝක න්‍යාය ධර්මය තේරුම් ගන්න එක. ඊට පස්සේ අනිච්ඡානුපස්සනාවට බහැලා අනිච්ඡානුපස්සනා ඥාණය පහළ කර ගැනීම. ඒ නිසා අනිච්ඡානුපස්සනාව තේරුම් ගන්නට අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? අනිච්ඡානුපස්සනා ඥාණය කියන්නේ මොකද්ද කියන එක අපි නැවතත් ටිකක් අනිත්‍ය ලක්ෂණය කියන එක එක එකනා එක එක තාලෙන් Tamange රුචි අරුචිකම් වල හැටියට පසුබිමේ හැටියට විවිධාකාරයෙන් තේරුම් ඒ තේරුම් ගන්නේ ලෝකේ පවතිනා වූ අනිත්‍යතාවය නම් වූ මූල ධර්මයයි. එනත්තම් න්‍යාය ධර්මයයි. ඒ න්‍යාය ධර්මයේ එක එකනට වැටෙන්නේ, එක එකනට ජීවිතයට සම්බන්ධ වෙන්නේ විවිධාකාරයි. ඒ නිසා එකම අනිත්‍යතාවය එක එකනට එක ආකාරයෙන් එක එක වෙලාවල් වල එක එක මට්ටම් උඩ වැටෙනවා. අනිත්‍ය ලක්ෂණය ගැන කතා කරනකොට කියන්නේ යමක් ඉපදීම වැය විනාශ වීම නිෂ්පාද භංග කියන අවස්ථා දෙක අනුව පේනවා මොන හරි දෙයක ඇතිවීම සහ නැතිවීම දෙක දකිනවනම් ඒකට අපි කියනවා ඒක අනිත්‍යතාවය කියලා. ඒක තමයි අනිත්‍ය ලක්ෂණේ වැටෙන හැටි. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා සර්වඥාන්සේ මේක දේශනා කරනවා. දෙයක් නැත්නම් සංසිද්ධියක් ඕනම එකක් ලෝකේ සිදුවෙන එක ඒකේ ආරම්භය කියලා එකක් තියෙනවා. උපාදය ඇතිවීම පටන් ගන්න කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒක ඒ දර්ශන తీරේ දර්ශනපතේ වෙන් වෙලා යන වැයවීම වියෝවීම කියලා එකක් තියෙනවා. මේ දෙක අතරමැද මේක වෙනස් වීම නිතරම වෙනස් වීම පවතින ගතියක් කියන. අපි සාමාන්‍ය මනුස්ස ජීවිතයකට ගත්තොත් මනුස්සයාගේ උප්පත්තිය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ජරාවටපත් වෙමින් ගිහිල්ලා මරණයටපත් වෙනවා. ඒක නිසා මේ උප්පත්තිය අපි ඊට පස්සේ භාවනාවේදී පසු කාලයක් වෙච්ච ක්‍රමවලට බලනකොට කඩ කඩා බැලීම පුරුදු කරනවා. ළමා වයස, තරුණ වයස, මැදි වයස, අලතුණා වයස අවධාන භාගය කියන ඒ එක එකක් අත්තත් ඒවට උත්පත්තියක් තියෙන ඒ වගේ ප්‍රවත්මක් තියෙනවා ඒකත් අවසානයක් තියෙනවා ආන්නේ විදිහට හැම සංසිද්ධියක්ම ඉතාම කුඩා අවස්ථාවේ සිට ලෝකය කල්ප පහළ වීමේ කටයුතු දක්වාම මේ ඇතිවීම පැවැත්වීම නැතිවීම කියන අවස්ථා තියෙනවනේ ඒකෙන් මේ ලක්ෂණය රූප පෙන්නලා දෙන්නේ අනිත්‍යතාවය. නැත්නම් අනිත්‍යතාවයේ කෙනෙකුට වැටහෙන හැටි. ඒකට අනිත්‍ය ලක්ෂණය කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය ලෝකයේ පවතින විශේෂ හේතුන් හදාරනකොට ලෝකයාගේ පැවැත්මට අපි උරදීලායදී කටයුතු කරනකොට අපි හැම වෙලාවෙම නිත්‍ය සංඥාවක් තමයි ඇති කරන්න උත්සාහ කරන්නේ. ඒ නිත්‍ය සංඥාව නැති